සර ස්වාමීන් වහන්සේ එමය ඔබ වහන්සේ අර අපි ගිය සතිය ඉවර වෙලා ඔබ වහන්සේ පොඩි දැනුම් දීමක් කරලා තිබ්බ අපේ ආයේ කමටහන් වාර්තා මදි කියලා ඊට අමතර ඒ අනුව අපි පොඩි මේ දැනුම් දීමක් කරා සමහර අයට ප්‍රායෝගික ගැටලු තියෙනවා. ඔව් ඒක නිසා ඒගොල්ලෝ දැන් මට ලියලා එවලා තියෙනවා අපේ දෙන්නේ දැන් මම ඒක කියවන්න හදන්නේ මොකද ඒගොල්ලන්ට ප්‍රායෝගික ගැටලු තියෙනවා ඉන්න කාමරවල පොඩි දරුවෝ ඉන්නවා අල්ලපු කාමරේ වෙන කෙනෙක් පාඩම් කරනවා ඒ වගේ නිසා. ඉතින් ඒකත් හොඳයි දැන් මට ලියලා යවුවාම මට මේ කියවන්න පුළුවන් ඒක. එහෙමනම් මම දැන් ඒක කියවන්න ස්වාමින් වහන්සේ. එහෙමයි. එහෙමයි. දැන් ඒ දැන් එක වார்த்தාව එක හරිම ප්‍රායෝගිකයි. ඉතින් ඒක මම හිතන අපි කාටත් ප්‍රයෝජනවත් දෙයක්. මම ඉස්සෙල්ලා එක පොඩක් කියවලා බැලුවා. ඒකේ තියෙන්නේ කමටහන් වார்த்தාව මා පෙරවරු කාලයේ භාවනා කිරීමට පුරුදුව සිටින්නෙමි. නමුත් ආසන්න පන්සලේ සෑම දිනකම පාහේ සෑම දිනකම පාහේ පෙරවරු පහට ශබ්දවාහිනී යන්ත්‍රයේ මගින් ප්‍රචාරය කරන පිරිස් දේශනාව නිසා ඒ එම ශබ්දයේ භාවනාවට බාධා වන බවට පීඩා විඳින්මින් සිටියෙමි. මේ සඳහා ඔබ වහන්සේ ලබා දුන් ඊතා වටිනා කමඨහනක් වූ සාදර වීම පුහුණු කළ යුතුයයි මම ඊටා ගත්තෙමි. ඒ අනුව අද අප්‍රේල් 17 වෙනි සෙනසුරාදා පෙරවරු 7:30ට භාවනාවට වාඩි වූයෙමි. 4:30 4:30ට භාවනාවට වාඩි වූයෙමි. බුද්ධ වන්දනාව සිදුකොට ශබ්දයට සාදර වෙනවා යන සිතුවිල්ල ඇති කරගත්තෙමි. ආසන්න මුස්ලිම් පල්ලියේ යාඥාව ආරම්භ වුණත් එහි තේරුම නොදන්නා නිසා මිනිත්තු කිහිපයකින් අවසන් වන නිසා ඊතරම් හිරිහැරයක් නොදැනිනි. ඉන්පසු නැවත භාවනාවක් වැඩිය යුතු දැයි යන සිතුවිල්ල ඇතිවිය. සිතට හැඟෙන සිතුවිලි බැලීමට සිත්විය. අද දිනට નિયમિતව වූ තිබූ වැඩක් සිහිපත් විය. සිත ඒ දෙසට ඇදී ගොස් නොඑක් අදහස් ඇතිවිය. සිතේ ස්වභාවය කෙසේනම් සාදර විය යුතුයදයි කල්පනා විය. එවිට මුල් සිතුවිල්ල අමතක වී ගොස් තිබුණි. ඒ ආකාරයට දැනෙන සිතුවිලි එකවර ප්‍රතික්ෂේප නොකර එසේ දැනගන්නා සිතට ආදර විය යුතුයයි සිතුවේ. ආ සිතුවේ. දෙවෙනි එක මම මේ මහත්මියක් ඉන්නා. එයාට කියන මීළඟට පැමිණි සිතුවිල්ල ආරම්භයේදීම මගහැරෙන බවක් දැනුනි. එවිට හුස්ම ඉහළ පහළ යාම හොඳින් දැනුනි. දැන් මාහට ආනාපාන සතිය වැඩි හැකියයි සිතුනි. නිස්සලංකව හුස්ම හතරක් හෝ පහක් පමණ පසු දැන් කොයි මොහොතේ හරි පිරිස් ශබ්දේ පටන් ගැනීම යන නොවිස් නොවිසිලිමත් භාවය සිතේ ඇතිවිය. උස්මත හිත යොමු කළද දැන් දැන් එය හිතාමතා කරන දෙයක් බව දැනුනි. නමුත් දිගටම හුස්මේ හිත රැඳවීම පවත්වාගෙන යන්නට උත්සාහ දැරීය. එක්වරම පිටිස් ශබ්දයේ ආරම්භ වීමත් සමගම හිත ගැස්සී ගොස් අමනාපයක් මතුවිය. මේ ශබ්දයට සාදර වන්නට ඉටාගත්තෙමි. එක දිගටම ශබ්දයට සාදර වෙමි යන සිතුවිල්ල පවත්වාගෙන ගියෙමි. තරමක වේලාවකට පසුව ජීවිතේ වඩ ඉරිතේ වචනවලට ඉරිතේ වචනවල තේරුමට සිතන බස් නිස්සලංකව ඇති බවක් දැනුනි. ශබ්දයේ ගලාගෙන ගියද සිත හිර වී ඇති බවක් දැනුනි. පිරිත් අවසන් වූ මොහොතේ සතුටක් දැනුනි. පසුව කල්පනා කරන විට ඒ මොහොතේ ශරීරයේ ඇති බවක් නොදැනී තිබුණි. ඊළඟට අවසාන කොටස ලියලා තියෙනවා එම නිහඬියාව තුලදීම එකවරම ඔබ වහන්සේ මෙම ධර්ම වැඩසටහන නවත්වාවී දෝ යන සිතුවිල්ල පහළ විය. උගුර හිර වෙන බවක් දැනුනි. ඒ සමගම නිමල් කෙසේ හෝ ඒ ගැන කටයුතු කරා යන සිතුවිල්ල පහළ විය. එවිට සිතේ බරගතිය පහව යන බව දැනුනි. ඒ සඳහා මා විසින්ද කමඨහන් වාර්තාව ලියා ඔබ වහන්සේ විසින් දෙනු ලබන උපදෙස් වලට අවනත විය යුතුයයි සිතුවේ. ඉන්පසු කමඨහන් වාර්තාව ලිවීම සඳහා ආවර්ජනය කෙරෙමි. සමහර සිතුවිලි සත්ව ගොස් ඇත ධර්ම මාර්ගයට උපකාර කළ සියලු දෙනාම පින් අනුමෝදන් කර භාවනාව අවසන් වන විට පස්වරු 5:45 වී තිබුණි. ඔබ වහන්සේට වී තිබුණි. ඔබ වහන්සේට ඊතා නිරෝගී වී දීර්ඝ ආයුෂ සහිත පින්බර ජීවිතයක් ප්‍රාර්ථනා කරමි. එහෙම මහත්මියක් තියෙනවා ඉතින් වැඩි විස්තර ඔබ වහන්සේට අහනවා නම් පුළුවන් එයත් ඉන්නවා මේ තව පැහැදිලි කිරීමක් කරගන්න ස්වාමින් වහන්සේ. මෙහෙම මට මතකයි තායිලන්තයේ ඔය ආරණ්‍ය වල ඉන්නකොට එක ආරණ්‍යයක් තිබ්බා ලොම්පොස් හනෝග්ගේ. චාරිකාවේ ගිහිල්ලා තමයි එහාට ගියේ ඇවිල්ලා එහි හිටි අජාන් වඤ්ඤක් උන්වහන්සේගේ ආරණ්‍ය නම තමයි පිටකනු ලෝකප්‍රදීපේ. එහි දාන වර්ධන වෙලාවටත් ලොම්පොස් හනෝග්ගේ බණ දාන. භාවනා කරන වෙලාව ගැන කවර කතාවක්ද? භාවනා වුණත් කියනවා සක්මන් භාවනා විශේෂයෙන්ම කියන්නේ කොහොමද විලුඹ තියන්න කකුලේ මැද තියන්න ඇඟිලි තියන්න කකුල මදක් ඔසවන්න පොළවෙන් ඉහළට ගන්න ඉදිරියට ගිනියන්න පහත් කරන්න ආන් වගේ. දානවලදීත් මේක කියනවා භාවනාවට වැඩි වුණාමත් මේක කියනවා. මං ලොකු හාමුදුරන්ට ගිහිල්ලා පොඩ්ඩක් කම්ප්ලේන් කරා අපි ලංකාවේනේ. කම්ප්ලේන් කරා සානංශ මේ මට පොඩි යෝජනාවක් කරන්න තියෙනවා කියලා. අර කැඩිච්ච තායි භාෂාවෙන් කිව්ව උන්වහන්සේ තේරුම් ගත්ත මං කිව්ව මොකද්ද කියලා. පස්සේ ඇහුවා මොකද්ද මේ දාවි? පස්සේ කිව්වා සානංශ අපි මේ භාවනා කරන වෙලාවට මේ පරයන්කේට යන වෙලාවට බන් නවත්තමුද කියලා. උන්වහන්සේ ගත්ත ගත්තම කිව්වේ තමයි ඇයි ඔගේ කුණුහරුපති කියන්නේ කියලා. ඔය ඔය ඔය ඔය වැරදි වචන නෙවෙයිනේ කියන්නේ. ඕවා හොඳලකද කියන්නේ. කියවුවම. වචනේට ඔයා කරදරයක් කරන්නේ නැති තාක්කල් වචනේ ඔයාට කරදර කරන්නේ නැහැ. ඒක අජන්චාම්දුරුවන්ගේ ඉගැන්වීම. මෙහෙමයි ඕකට සාදර වෙනවා කියලා කියන්නේ කනට ඕකට ඇහෙන්න දෙනවා. ඒක හරියට ආම්දුරුන්ට පිරිත් කියන්න අපි ආරාධනා කරනවා වගේ වැඩක්. ඊයේත් ඒක උපසකම්ම කෙනෙක් ආවා එයාගේ මහත්ය නැති වෙලා. තාම අඬනවා මෙයා. මම අවසානට කිව්වා දැන් අවුරුද්දක් දුක දෙන්න තියලා මම කිව්වා අවසානට මම මහත්තයට මැරෙන්න දෙන්න කියලා. මොකද එහෙම වෙන්න දුන්නා නම් ප්‍රශ්නේ ඉවරයි. සද්දෙට ඇහෙන්න දුන්නා නම් ඒ සද්දේ ඇහෙවි. මෙතන අවුල තියෙන්නේ අපි ගන්නේ සද්ද කියන එක අපිට කරදරයක් කියන අර්ථයෙන් ගන්න එකයි සාදර වෙනවා කියන්නේ කොයිතරම් ඉෆෙක්ටිව් වෙන්නේ. ඒකට කැමති වෙනවා කියන එක. ඒකට කැමති වුණාම අපි ඒකට ආරාධනා කරනවා එන්ට ඇහෙන්න කියලා. දැන් කරන්නේ මොකද්ද? අපේ ගෙදර ජනෙල් ටිකයි දොරවල් ටිකයි වහනවා සද්ද ඇහෙන්න බෑයි කියලා. නමුත් ඇහෙනවා. බිත්ති වලින් හරි එනවා. මගේ යෝජනාව තමයි දොරවල් ටිකයි ජනෙල් ටිකයි අරින්න. එහෙන් එන සද්දෙට මෙහෙන් යන්න ඉඩ දෙන්න. එතකොට අපි හදිස්සියේ හරි නිින්ද ගිය වෙලාවක් තිබ්බ කියන්නකො ප්‍රායෝගිකව මම කරන එකක්. ඒ නිින්ද යන වෙලාවට අපිට ලේසියෙන්ම ගන්න අරමුණක් තියෙනවා හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න අර කියන පිළිට සමහරකට අල්ලට පින් සිද්ධ වෙන්න වෙන්නත් පුළුවන් මම දැන්ට මොනසෙකින් බලාපොරොත්තු වෙනවද කියලා ඒ වගේ තේරෙන්නේ නැති වෙයි කොහොම නෝමට කමන්නේ ඒ සද්දය අපිට අරමුණක් කරගන්න පුළුවන් කමක් හම්බ ඒක අරමුණක් කරගෙන හිටියනම් ওই ශබ්දය තුල ඒ හාමුදුරුවෝ ඒක කියන එක ඒකේ එක එක කතාවක් තියෙනවා. එක එක ඇත්තෝ ඇදලා කියන සොරයක් තියෙනවා. අමාරුවෙන් කියන සොරයක් තියෙනවා. ඒ සොරේ හොඳට අහගෙන ඉන්න උනා නම් ඕක ඇතුලේ වෙනම කතාවක් අපිට ඉගෙන ගන්න පුළුවන් වේවි. අපි බොහෝම සතුටින් බොහෝම සාවධානව ඒක අහගෙන ඉන්න පටන් ගන්නවා. එතකොට ඒක තවදුරටත් අපේ භාවනාව වෙනස් කරන එකක් නෙවෙයි. වැඩේ තියෙන්නේ මේකයි. මට උවමනා වෙන්නේ ආනපානේ බලන්න අනිත් ඒවා ටික ඔක්කොම අයින් කරගන්න උනහම ඔන්න කතල් එකේ හේතුව තමයි අපේ සිහියේ ප්‍රධාන නැත්නම් සිහියේ දැනට තියෙන ස්වභාවය ඒ කියන සද්ද බැහැර කරන්න පුළුවන් දැනක නැතිනම් ඒක එනවාම තමයි. ඒක සාමාන්‍ය. ඒක හරියට අවුවේ ඉන්නකොට අවුව වැටෙනා වගේ තමයි ඇඟට. අවුව නැති තැනකට ගියා නම් අවුව නැහැ. මම මේකෙන් කියන්නේ නැහැ මේ සද්ද නැති තැනකට යන්න කියලා නෙමෙයි මේ කියන්නේ. අපිට හිතින් හදාගන්න පුළුවන් ඒ වගේ ස්වභාවයක් වෙනස් කරගන්නේ කොහොමද ඉතින් මේ හැම එකක් එක්කම එතකොට අපි ඉගෙන ගන්නේ වර්තමාන මොහොත තුල පැන නගින්නේ මොනවද පැන නැගින්නේ මොනවද ඒ පැන නගින පැන නැගින දේවල් එක්ක සාදරයෙන් ඉන්න නැත්නම් සාමයෙන් ඉන්න අපි ඉගෙන ගන්නේ ඒ හැම එකක් එක්කම මම කොහොමද සාමයෙන් ඉන්නේ කියලා පිරිත හාමුදුරුවෝ කියන එක ඔය කියුබ් එකේ හැටියට එක්තරා විදිහකට අල්ලා කතා කරන එක ටික හොඳයි වගේ මොකද පොඩ්ඩයි. ඉරිද පෑයිනේ. මලවදයක් මේ. අන්න එහෙම වෙලා සීන් පුළුවන්. ඒ වුණාට අපිට ප්‍රශ්නයක් වුණාම අපි මෛත්‍රී සූත්‍රය යාන්ට ඉතින් හාමුදුරු පස්සේ යනවා. අන්නවට මේ කියනවා නූලක් ගැට ගන්න. එතකොට මොකද්ද වෙනස උනේ? මේ වෙනස තමයි අපි හිතාගෙන තියෙන එක්තරා සංස්කාරයක් තියෙනවා. චෛතසිකව සකස් කරගත්ත දෙයක් තියෙනවා භාවනාව වනාහි මෙහෙම එකක් කියලා. අන්න ඒකයි සිහිය අපිව හාර උස්සන්නේ ඒකයි අපිට පෙන්නලා දෙනවා අපේ අභ්‍යන්තරයේ අපි මේ කැට ගහගෙන ඉන්න ස්වභාවයන් මොනවද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි වුණා. එතකොට භාවනාව තුළදී අර අර විදිහට බලන්න පුළුවන් තරම් ඒ තියෙන දේවල් එක්ක සාමයෙන් ඉන්න ඒ ඒ සාමයෙන් ඉන්නවා කියලා කියන්නේ ඒ දේවල් අපි සිහිය ඇති කරගන්න උවමනා කරගන්න එකක් කියවි. දැන් අම කිව්වාම භාවනාව පටන් ගන්නේ වන්දනා කරලා කියලා. මොකද්ද වෙනස හාමුදුරුවෝ කියන පිට සහ ඔබතුමී කරන වන්දනා දෙකම එකයි එක ගාථා ටික කියන්නේ තාල වෙනස ඒ හාමුදුරුවෝ ඇත්තේ ඔබතුමී කාන්තාව වෙනසක් නැහැ නමුත් අපි ගාව තියෙන අදහසක් තියෙනවා මේක වෙනසක් තියෙනවා කියලා එතකොට අපි අපි කරන වන්දනාව අපි අභිරමණය කරා කියන්නකෝ අහලා අර කියනකොට අපේ වචනේම අහගෙන හිටියා කියන්නකෝ ධම්මපදේ මට මතකයි නායක හාමුදුරුවෝ කටපාඩම් කරගන්න කියලා ඔක්කොම ටික මට තිබ්බේ මාසයක් දුක්කොද්දෝ කාලේ පස්සේ කාමරයට ගිහිල්ලා දොර වහගෙන මමම කියූප එක මමම ඇහැව්වා. කාමරේ දෝංකාර දෙනවා එහෙම කියනකොට දොර වහගත්තාම ජනෙල් වහගත්තාම අනික හාමුදුරුවෝ නම් බැන්න. ගණන් ගත්තේ නැහැ. මං කියන එක මටම ඇහෙන විදිහට කියන්න ගත්තා. එතකොට ඒ කියන එකට මම අහන්න රුචි වුණා. අහන්න මනාප වුණා. ආන් ඒකත් එක්ක මේ දේවල් ටික හිතට ගලාගෙන යන්න පුළුවන් වුණා බොහොමයි. ඉතින් ඒ වගේ අපි අපි දාගන්න බලමු මේ හැම එකක්ම අපිට තැම්පත් වෙන්න තියෙන අරමුණක් වශයෙන්. අන්න එහෙම වෙනකොට ඔබතුමීට යම් යම් වෙලාවදී ශරීරය මතු වෙලා තියෙනවා, අනපන තීරිලා තියෙනවා, නැති වෙලා තියෙනවා, සද්ද ඇහිලා තියෙනවා, නැති වෙලා තියෙනවා, සද්දෙත් එක්ක සාදර විදිහට ඉඳලා තියෙනවා. ඒක දිහා සාමයෙන් ඉන්න හිත හදාගත්තාම ටික වෙලාවකදී සද්ද ඇත්තටම කරදරයක් නොවි ගිහිල්ලක් තියෙනවා. නමුත් සද්දේ පිරිත් කියන එක නතර කරලා නැහැ. නමුත් කරදරයක් නොවි ඉඳලා තියෙනවා. ඒ ඊළඟට සිතුවිලි ඇවිල්ලා තියෙනවා. අන්න ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. එතකොට ඒ වගේ පෙන්වන්නේ අපිට ওই කියන රෑන්ඩම් අදහස් ගොඩක් ඒ කියන්නේ තනින් තන අදහස් ගොඩක් හිත පෙන්වන්න පුළුවන්. අපි එතකොට සූක්ෂම වෙන්න ඕන මේක තුල තියෙන ඕලාරිකම දේ මොකක්ද? සියුම්ම දේ මොකක්ද කියලා අලන්න. හුස්ම කියන්නේ ගොඩක් සියුම් එකක් ওই වෙලාවේ හැටියට. එතකොට ඊට වඩා හිතවිලි දුවනවා, සද්ද ඇහෙනවා කියන්නේ ගොඩක් ඕලාරික එකක්. කලු එකක්. ආන් ඒකත් එක්ක වැඩ කරන්න ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕන. ආන් එහෙම කරලා ඊට පස්සේ ශරීරය තේරුණා කියලා කියනවා. ශරීරය පොඩ්ඩක් තේරුණා නම් එහෙම හිතන්න නාකය ආනපානෙට යනවා කියලා මුළු ශරීරයම තේරෙනකම් ඉන්න. ශරීරේ කොටහයිනේ තේරුණා. ආයෙක සම්පූර්ණයෙන්ම තේරෙනකම් යොසීම දිනු කරගන්න බලපන්. අන්න එතකොට කරන්න දේවල් ගොඩක් තියෙනවා මේකේ භාවනාවේදී. අපිට බලන්න තැන් ගොඩක් තියෙනවා කරන්න දේවල් ගොඩක් තියෙනවා. ආන් එහෙම වුණාම අර සිටිවිඩි වලට සම්බන්ධ වෙන කිට්ටු වෙන ගතිය බොහෝ දුරට අඩු වෙන ගනී සීමා වෙන්න ගනී සීමා සහිත වෙන්න ගනී ඒත් එක්ක අපි සිහිය දියුණු කරගන්නවා කියන එක තේරෙවි. ඒක සාමාන්‍ය ජීවිතේටත් ගොඩක් උපකාරයක් විශේෂයෙන්ම මම අර හිතාපේ හොඳයි මම හිතන්නේ අවුරුද්දට කලින් මම අලිඩොම් පත්තු කරගෙන හොඳයි මම හිතන්නේ අර විදියට අර ආපස්සට බලන්න කල්පනා කරගත්ත එක බොහොම භාවනා කරනවා සහ කමඨාන් වார்த்தාව සකස් කරනවා එහෙම නැත්නම් ආපස්සට බලනවා කියන දෙක අරගෙන වයින් හැවොත් මොකද හාමුදුරනේ වැදගත්ම වෙන්නේ කියලා භාවනා කරනවා කියන එකට මම ඇත්තටම දෙන්නේ අංක දෙක අංක එක වෙන්නේ ඒ කරන්නේ මොකද්ද කියලා බලනවා කියන එක. ඒකින්ද ඒක තාම නැවත නැවත කරන්න බලන්න. මුල් දේශනා ටික ආපහු අහන්න කොනක ඉඳලා කොනක ඉඳලා අංක 1 ඉඳලම <laughs> එහෙම අහලා සකස් කරගන්න බලන්න. ඔය යන විදිය හොඳයි. බොහොම සතුටුයි. එහෙනම් ස්වාමීන් වහන්සේ වහන්සේට බොහෝ පිං අවසරයි ස්වාමීන් වහන්සේ. සරණයි. එදිනෙදා කටයුතු උඟත් සිහියෙන් කරන උත්සාහ කරනවා. ඊපස්සේ බුද්ධ වන්දනාව කරලා සක්මන් භාවනාව කිරීමේදී ටික වෙලාවක් යනකොට කය ටිකක් සැහැල්ලු වෙනවා. සැහැල්ලුවට යමින් ප්‍රතිපතුලට දැනෙන තද ගතිය, ගොරෝසු ගතිය, සිසිල ගතිය අත්දකින් සක්මන් භාවනාව කරලා සිහියෙන් පරයන්ක භාවනාවට වාඩි වුණේ. සිතට කයේ සැහැල්ලුව ප්‍රකට විය. සිත කය සැහැල්ලුවෙන් සිටියමි. පැයකට ආසන්න වේලාවකදී පිටේ කකුලේ වේදනා ඇති විය. ඒ එක් එක් තැන ප්‍රදානය යොමු කරමින් සිටියෙමි. ටික වේලාවකදී වේදනාව නැතිවන අයුරු ටික වේලාවකින් වේදනාව ඇතිවන තව ටික වේලාවකින් වේදනාව ඇතිවන අයුරුත් නැවත වේදනාව නැතුව යන අයුරු දුටු වේදනාව පිට බලා සිටිනකොට ඒ අතර කයේ සැහැල්ලුවටත් එකපාරක් විතර හිත ගියා ස්වාමීන් පැයකට විතර පමණ පසු නැවත ඉරියව් මාරු කර පරයන්ක භාවනාව කෙරුවෙමි. සිතට කකුලේ වේදනාව ප්‍රකට විය. ඒ දෙස බලාගෙන විට වේදනාව නැති විය. පැය භාගයක් පමණ සිතකය පැහැල්ලුවෙන් පරයන්ක භාවනාව කර නැවැත්වීම ස්වාමීන් තමයි ස්වාමීන් වහන්සේ පරමේ කමඨහන් වර්තාව ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු විශේෂ උපදේශයක් ඇත්තටම නැහැ කරගෙන යන විදිය හොඳයි විශේෂයෙන්ම වේදනාව එන තැන හොඳට නෝටිස් කරගන්න බලන්න ඒකත් එක්ක ශරීරයේ කොහොමද වැටෙන්න ඕන මොකද වේදනාව තියෙන ශරීරයේ හින්දා තවදුරටත් ওই වේදනාව දිහා බලාගෙන ඉන්නවා කියන එකේ අභ්‍යන්තර කතාවක් වෙන්න පුළුවන්. ඕක ওই වේදනාව එක තැනක නෑ කියන එක වගේ එකක් අහුවෙන්න. ඒ කියන්නේ ඒක ඒක ප්‍රවාහයක්. වේදනාව කියන්නේ වේදනාත්මක ප්‍රවාහයක් වගේ වෙන්න පුළුවන්. අපි හරියට නිකන් හීනයක් කියන කියන්නේ අපි සිතුවිල්ලක් අපි කල්පනාවක් කරනවා කියන කියන්නේ එක් කල්පනාවක් නෙවෙයි නෑ. කල්පනා ගණනාවක සිතුවිලි ගණනාවක කියන ගොඩක ප්‍රවාහයක් වගේ වගේ එකක් ඒක ටිකක් බලන්න පොඩ්ඩක්. අන් ඒ වගේ වේදනාවේ තන්හිම ස්වභාවයක් තියෙනවා. ඒක තැනකට වඩා ඒක ඒක තැනකට ඉඳ එහෙ මෙහෙ යන හොයන්න පුළුවන්. තැනක තිබ්බ වුණා. මේ වගේ වැඩි පුළ අල්ලන්න. මේ හැරෙන්න සිහිය දිනු වෙන විදිහට ඒ කටයුතු කරන එක බොහොම බොහොම හොඳ දෙයක්. කමඨාන් වාර්තාව නිතරම සකස් කරන්න අම්මා හිතුවා කියන්නකෝ දැන් සමහර ඒවා ස්කිප් කළා කියන්නකෝ භාවනාවේදී ওই වාර්තාවට ඉදිරිපත් කරන ඒ ඒ ස්කිප් කරන තැන් ටික නෝටිස් කරගන්න බලන්න ස්පර්ශ කරන්නේ ඥානයක් ඇදීට අහු වෙන්නේ ආනපානේ අහු වෙන එකයි ආනපානේ නැති වෙන එකයි විතරක් නම් ආනපානේ අහු වෙලා තියෙනකොට කොහොමද තියෙන්නේ කියන එක අල්ලන එක ගොඩක් වටිනවා ඊට ඒක අපි අපි ගණන් ගන්න නැති වෙන්න පුළුවන් ඒ වුණාට ඒවා අපි සතිමත් විය යුතු අවස්ථා. ඉතින් ආන් ඒකින්ද ඒ වගේ තව තව තව තව කාරණා එකතු කර ගන්න බලන්න. තව තව කාරණාත් ඇඳ ගන්න. භවනාව තුළදී සම්පූර්ණ හැම හැම මොහොතක් පාසාම වගේ අපිට අපේ විවිධ දකින්න පුළුවන් කමක් හම්බ වෙනවා. ඕම් හොඳයි. ස්වාමීන් වහන්සේ දැන් ආනාපාන සතිය නම් දැනෙන්නෙම නෑ වගේ. හිතේ සැහැල්ලුවටමයි, කයේ සැහැල්ලුවටමයි ස්වාමීන් වහන්සේ පරයන්කයට වාඩි වුණු ගමන් දැනෙන්නේ. ඒකම ඇත්තම ආනාපානයට ඔව් ආනාපානයට කලින් කය දැනෙනවා කියන එක සාධාරණයි. ඒක හරි. මොකද ආනාපානය කියන එක ශරීරයේ දැනෙනවාටත් වඩා ඕම සියුම් දෙයක්. ශරීරය කියන්නේ ඕලාරිකයි ටිකක් රළුයි. ඔව් ඒකේ හින්දා අපි බලාපොරොත්තු වෙන්න නාකය ආනපානෙ දැනිය යුතුයි හෝ මොකක් හරි එහෙම කියලා. ඊට වඩා ඒ ශරීරය ප්‍රකට වෙන එකට ඒකට සාදර වෙන්න බලමු. ඒකට කැමති වෙන්න. ඒ ඒ තේරෙන ප්‍රමාණයත් එක්ක සාමයේ ඉන්න. ඔහොම ඉන්න බලන්න. ඒ ඉන්න ගමන් Tamanට තේරෙයි කොච්චර ප්‍රමාණයක්ද මේ තේරෙන්නේ කියලා. එහෙමනම් ඒකේ ඊළඟ එක තමයි ඊළඟ උපදේශය තමයි මට දෙන්න පුළුවන්. ඒ දැනෙන්නේ ශරීරය නම් පුළුවන් තරම් ශරීරය දැනගන්න බලන්න. ඒ ශරීරය දැනගෙන ඉන්න බලන්න. ඒ ශරීරය දැනගෙන ඉන්නකොට ඒකට තියෙන බාධක මොනවද කියලා තේරුම් ගන්න බලන්න. ආන් ඒ වගේ ටිකක්. ආන් එතකොට තමයි අපිට අහුවෙන්නේ මේකට තියෙන මනාපයන් සහ අමනාපයන් මොනවද කියලා. අදාළ අර කියලා දුන්නා වගේ අර චිත්ත සංකාර හැටියට ඒ පිටිපස්සේ ඉඳලා තියෙන තල්ලු මොනවද කියන එක අහුවෙන්න ගන්න එතකොටයි. එතකොට ඔය තියෙන සමතේට පාදක කරගත්ත විපස්සනාවත් ඒ විපස්සනාව දියුණු වෙන්නේ මේ තියෙන සමතේ හින්දා කියන එක අපිට තේරෙන්න පේන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ මේ කතා කරන විට ඒ සිහිය පවත්වනවා කියන්නේ ඒ වචන අපිට ඇහෙන එකට සිහිය තිබ්බහම හරිද ස්වාමීන් වහන්සේ? well මම කියන්නේ නැහැ ඒක විතරක්ම කියලා නේ. ඒක මම භාවිතා කරපු මේදාවි හාමුදුරු පුද්ගලිකව භාවිතා කරපු එක උත්තර වැට්ටියක් විතරයි. ඕකේ අනන්ත ප්‍රමාණ ක්‍රම තියෙන්න පුළුවන්. හරියට බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ බලන්න අර සම්පජාඤ්ඤ කොටසේ තියෙනවා අඳිනේ අඳිනකොට සිවුරු අඳිනකොට ඒ සිවුරු අඳින්නේ මේ දැනගෙන අඳින්නේ. නමුත් සිවුරු අඳින වෙලාවේදී කොහොමද සිහියෙන් ඉන්නේ කියන එක උන්වහන්සේ එහෙම කියන්න යන්නේ නැහැ. අර අත්පා හසුරනකොට සිහියෙන් ඉන්නේ කියලා කියනවා සම්පජාඤ්ඤ තමයි. ඒ ඒ කොහොමද ඒක කරන්න කියලා නෑ. එතකොට අපිම තමයි මේවා කරලා කරලා ඉගෙන ගන්න වෙන්නේ. මේ වෙලාවල් වලදී කොහොමද මම සිහියෙන් ඉන්නේ කියලා. ඔක වැඩේ වෙන්නේ මම එකක් කිව්වොත් එහෙම ඔයත් ඔය ඉගෙන ගන්න පුළුවන් ආ මේදායි හැමදෙරෝ මෙහෙම තමයි කිව්වේ සිහිය කියලා ආ මේක කරනවා ඒකම නුවණක් වෙන්නේ නැහැ. ඔකට මම උදාහරණයක් කියන්නම්. වජන්චාමුදුරෝ උගන්වන උන්වහන්සේගේ මේක අපිට විනේ තියෙනවා. දානේ වළඳනකොට අපිට පාත්‍රේ හරව හරව වළඳන්න තහනම්. බත්තට විසිරු විසිරු වළඳන්න තහනම්. අර චවු චවු ගාලා සද්දේන විදිහට වළඳන්න තහනම්. සුදුහාමුදුරෝ සුද්ධෝ ඉතින් ටිකක් හරි මහා අනකරංකාරයෝනේ. ඒගොල්ලෝ මොකද කෙනෙක් මහාන වෙලා මිනිස්සයා දැන් බලාගෙන ඉන්නවා දැන් තහවුරු වලදන විදිය. ළඟටම වෙලා හොඳටම බලාගෙන ඉන්නවලු දැන් මේ විදිහට මාත් කරනවා වගේ අදහසක් තියෙනවා. උන්වහන්සේ ගුරුවරයානේ. ගුරුවරයාට කොහොමද ඉතින් ඔය අල්ලගන්න පුළුවන්. ඉතින් උන්වහන්සේ මොකද කරේ? මෙයාගේ මේක දැනගෙන එක දවසක් වලදන්න පටන් ගත්තලු පාත්‍රේ හෙට හරවනවලු වමනුත් කනවලු දකුණුත් කනවලු චව් චව් ගන්නවලු බක් පිසික් කරනවලු කෑමේ කරනවලු කතා කරනවලු කනකොට මහ වැඩ ගොඩයි අර දාන්න වදන අතින්ම වතුර භාජනේ තල්ලනවලු විකෙත් ඉඳුල් ගාවනවලු මහ විකාර ගොඩයි සුද්ධ ඇවිල්ලා හැවවලු මට ඔබහසෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද ඔබහසෙන් දැන් අපිට කියනවනේ මේ දානේ වදනකොට මේ මේ විදිහට කරන්න කියලා ඌ ඇයි ඒක රොමාන්ටිව කරන්නේ නැති කියලා. අන්න එතකොට දැන් සාහපුදුර කිව්වලු ඕක ඔයාට පේන්න මං කළා නම් එහෙම ඔයා ඕක ඉගෙනගෙන ගිහිල්ලා කියයි කිව්වලු අජන් චාත් මෙහෙමනේ කරන්නේ මාත් ඒ විදිහට තමයි කියලා. ඒ වුණාට ඒක ඔයාට නෝනක් හදලා දෙන්නේ නැහැ. නමුත් දැන් ඔයා දන්නවා මොකක්ද හොඳ මොකක්ද නරක කියලා. ආන් ඒකට තමයි සම්මා ඥාන කියන්නේ කියලා කිව්වා. අන් ඒ වගේ අම්මේ මම කියන්න යන්නේ නැහැ කතා බහ කරනකොට තමන්ගේ කටහඬ අහගෙන කරන එක තමයි සිහිය කියලා. නමුත් ඒකත් සිහියක් වෙන්න පුළුවන්. ඒක නම් මම කියනවා මේක අපිම උත්සාහ කරලා බලන්න ඕනේ. වචන කියනකොට අපිම උත්සාහ කරලා බලන්න. ඔක අල්ලන්න ලේසිම තැන තමයි වන්දනා කරන වෙලාව. මොකද අපි ඒ වෙලාවට තනියෙන් කතා කරන්නේ. ඒක අහන්න. එහෙම යෝජනාවකුයි කළේ. හොඳේ? එහෙමයි ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. තෙරුවන් සරණයි ස්වාමීනි. නිවන මාත්‍යා තව මොකක් කරේ මේකක් තිබ්බ නේද? වර්තාව දෙකක් තියෙනවා කිව්වනේ. ස්වාමින් වහන්සේ තව එක report එකක් කියනවා. ආයෙ කියවන්න ඕනේ නේද? ආයෙකත් එහෙනම් කියවන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. උදේට ඒක මේ ඒක තනි කොලයක් තියෙන යා පරියංක භාවනාව ගැන ලියලා තියෙන report එකක්. හ්ම්. ඒකේ තියෙන ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී සංසිඳුණු සිත සහ කය සමගම පරියංක භාවනාවට වාඩි වුණා. මගේ ශරීරයේ දෙස දෙස දෙපා සිට දෙපතුල දක්වාම වාඩි වී තිබෙන ඉරියව්ව දෙස බලා ආස්වාස ප්‍රාස්වාසට හිත යොමු කළෙමි. ඊතා සතිමත්ව ඊතා සතිමත්ව ඇති සියලුම කොටස් ගොරෝසු උණුසුම් නැද අග වන ආදී ආදී අග නිරීක්ෂණය කළ අතර ඉතාමත් සියුම් වී වෙන්කොට හඳුනා ගත හැකි බව ගන්නා බවත් දැනුනි. ටික වේලාවකින් කයද සිතද තැම්පත් වුවත් විටින් විට කයෙහි සියුම් වේදනාවන් ඇතිවීමට පටන් ගන්නා බව සුඛ වේදනාවක් බව දැනුණත් එය ටිකෙන් ටික වැඩි වී වැඩිවීමත් සමග නොයෙකුත් සිතුවිලිද පැමිණියා. වේදනාවට සාදර විය යුතුය කියා ඔබ වහන්සේ දේශනා කර ඇති නිසා මරණාසන්න මොහොතේ ඇතිවෙන වේදනාවට මම මුහුණ දෙන්නේ කෙසේද කියා මට ඇතිවිල්ලත් සමග මට වීරයක් ඇති වුණා. මා එයට ද්වේෂ නොකර සාදරයෙන් උපේක්ඛාවෙන් බලා සිටියමි. ස්වල්ප වේලාවකින් වේදනාව ක්‍රමයෙන් අඩු වී ගොස් ශරීරයේ යථා තත්ත්වයට පත් වී නැවතත් ශරීරයේ සැහැල්ලු බවත් සංසිඳුණු බවත් සමග සියුම් ප්‍රීතියක් සතුටක් ඇති වූ බවක් සිටිනි. සිතෙහි සිතුවිලි නොමැති හිස් බවක්ද දැනුනි. නමුත් ඒ සතුට කෙරෙහි ඇල්මක් හෝ ඇල්මක් ඇති කරගත්තේ නැත. එය තණ්හාව උපාදානය කර ගැනීමක් බව හැඟුණා. හැඟුණු නිසායි වේදනාව දරා ගැනීමට නොහැකිව භාවනාව නතර කළ දින බොහෝය. නමුත් දැන් එය දරා ගැනීමට හැකි නිසා බොහෝ වේලාවක් භාවනා කර ගැනීමට හැකිය. ගෝවහන්සේගේ කමඨහන් උපදේශ අනුව පංච උපාදානස්කන්ධයට හිත යෙදුවීම. එවිට කායක දැනෙන වේදනාව නිරුද්ධ වූවත් සිත නිදහස්ව ක්‍රියාකාරී බව පෙනේ. අය ඊටමත් නිසල්මන්ව සිටියත් නිදහස් සිතත් සමග බොහෝ වේලාවක් ඉරියව් මාරු නොකර සිටීමට හැකිය. මෙහි වැරදි නිවැරදි කර භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් ඔබ වහන්සේගේ දෙපා නමද උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඒකයි උපදේශ බණ. සමස්තයකට ගත්තාම වාර්තාව හොඳයි. භාවනාව තුළ සිහිය දියුණු වීම ගැන හොඳ කාරණා ටිකක් තියෙනවා. නමුත් අර තමන්ගේ අදහස් වලට තාමත් අර පාලි භාෂික මොනවා හරි දෙයක් පොතක දෙයක් දාගන්න උත්සාහ කරනවා වගේ එකක් පේනවා. ඒත් එක්ක බාගදා එළියට එන ප්‍රධානම නීවරණය තමයි මම ඒක කියන්නේ. නීවරණය තමයි දෙගඩියාව කියලා කියන සැකය. එතකොට ඊට වඩා අපි අපිට මේ ලැබෙන ප්‍රතිඵලය සිහිය තුලින් අපිට ප්‍රකට වෙන දෙය හොඳ හෝ වේවා නරක හෝ වේවා ඒක තමයි ප්‍රතිපදේ කියලා ඒක තමයි සිහිය කියන එකට එන්න පුළුවන් නම් අන්න එතන තියෙනවා අපක්ෂපාතී නිරීක්ෂණය කියන එක රජයන බවක්. එහෙම නැති නම් තමා අපිට අර වෙනත් මොකක් හරි දෙයකින් හෝ මේක සම්පූර්ණ කරන්න පරිපූර්ණ කරන්න හිත නැමෙන්නේ. කොහොම නමුත් ධර්ම මාර්ගය තුල ඒ වගේ ලක්ෂණ අපේ ගාව ප්‍රකට වෙන්න පටන් ගන්න පුළුවන් ඒක අහිංසකයි ඒක සාමාන්‍යයි කාලයාගේ ඇවෑමෙන් අපි අර සිහියට ප්‍රධාන තැන දෙන්න දෙන්න සතිමත් වෙන්න වෙන්න ඔය කියන කාරණා දැනෙන තේරෙන ප්‍රකට වෙන්න ගන්නවා ඒ දැනෙන තේරෙන ප්‍රකට වෙන්නේ වෙන මොනවත් වල තියෙන බලපෑමක් හෝ බලවේගයක් හින්දා නෙවෙයි තමන්ම මේ කරපු පුහුණුවේට පින් සිද්ධ වෙන්න කියන එක Tamanටම තේරෙන්න ගනී. එතකොට මේ හැම එකකින්ම අපිට පාර පෙන්වන්නේ අර Taman Tamanට දූපතක් වෙන්න ඕන කියන ඒ ඒ ඒ දිශා අනතිතයි අපි මේ යවෙන්නේ. ඒක යවෙනකොට මගදී හම්බ වෙන ප්‍රතිඵල වෙන්නේ මොනවද? ඔය සාදර වෙනවා නැත්නම් මෛත්‍රී සහගත වෙනවා. ඒ ඒ දෙයට කැමති වෙනවා, රුචි කරනවා. ලැබෙන දේ හොඳ හෝ ඒවා නරක හෝ ඒවා ඒක අනුමත කරනවා. ඉවසනවා ආන් ඒ කියන කාරණාවල් තමයි. එතකොට අපි මේ ගමන යන බුදුහාමුදුරෝ දේශනා කරනවා පහුරක් හදන්න ඕන කියලා. ওই පහුරේ තියෙන දේවල් ඔන්න ඕව වෙන්න පුළුවන්. ඉතින් ආකේ කහන්ද මේ කියන ලක්ෂණයන් නැති කරගෙන ওই විදිහට භාවනාව සිද්ධ කරගන්න එක හොඳයි. නැවත නැවත කමඨහන් වාර්තාව සකස් කරගන්න. ඒ වාර්තාව කියවන්න විශේෂයෙන්ම කරුණාකරලා කියවන්න ඊළඟ දවසේ භාවනාවට වාඩි වෙන්න කලින්. එතකොට අහුවේවි හම්බ වේවි අපි අපි කරලා තියෙන යහපත් පැත්ත සහ අයහපත් පැත්ත කියන්නේ. ඇත්තටම කියනවා නම් යම්කිසි අවස්ථාවක් එන්න ඕන ඔය ඇත්තන්ට ඔය ඇත්තන්ගේම කමටහන සුද්ධ කරගන්න පුළුවන් වෙනවා. අන්න එතකොට අත ස්වාදී. එදාට මේදායි හාමුදුරුවෝ ඕනේ ඒ වගේ අවස්ථාවක් තමයි සිද්ධ වෙන්න ඕන. අර ඉස්සෙල්ලා වර්තාවේ තිබ්බ හාමුදුරුවෝ වැඩසටහන නතර කරලා දැන්න කියලා බය වුණා කියලා ගානක් නැහැ. ඔයත් ස්වාධීන වෙලා නම් තියෙන්නේ මම නතර කරා හෝ මලා හෝ කියලා කිසි ගානක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මොකද ඕගොල්ලෝ එතකොට පාර හදාගෙන නම් ඉන්නේ. ඒක එච්චරයි. මට මතකයි එක තැනකදී ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන්සේට ගාවට ඇවිල්ලා කියනවා බුදුරජාණන්සේ මට හරි නිකන් අමාරුයි වගේ කියලා කියනවා. අහන ඇයි කියලා. මට දැන් මේ දිශා පේන්නේ නැහැ. වගේ උතුරු දකුණු මාරු වෙලා තියෙන්නේ. ඇයි කියලා. මට කියනවා මේ සරියුත් හාමුදුරුවොත් නැහැ මුගලන් හාමුදුරුවොත් නැහැ. මට තේරෙන්නේ මොකක්ද වෙන්නේ කියලා. ඒ බුදුන්වහන්සේ ගත්තකටම කියන උන්වහන්සේලා දෙන්න මේ ලෝකෙ ඉන්නකොට මේ ගස් කල් වගේ කාටවත් කරදරයක් කළේ නැහැ. මේ සබහාදාමට ජීව එකතු වෙලා ජීවත් වෙලා හිටපු අය. උන්වහන්සේලා නැති වුණා කියලා සබහා ධර්මේ නැති වෙන්නේ නැහැ. උන්වහන්සේගේ සීලය අරන් ගියේ නැහැ, සමාධිය ප්‍රඥාව අරන් ගියේ නැහැ ඒකුත්. වගේම ඒගොල්ලෝ මත ඒ දේවල් යැපෙන්නේ නැහැ. Taman tamanට සුවාදීන්න. ඒකින්ද ඒ ಗುಣ ටික දිනු කරගන්න කියලා කියනවා. ඒ වගේ අපිත් අර දේශනාව මේ දාවේ හාමුදුරුවන්ට ඉස්සර කරන්න පුළුවන් වෙන්න පුළුවන් එක එක විදිහට ඒ ඒක කෙනාගේ තියෙන කොහොමද කියන්නේ හැකියාවක් නම් මහා කරදරයක් කියලා කියන්නේ මොජි හාමුදුරුවෝ ඒ උනාට තියෙන එහෙම එකක් තමයි ඒ මුණා කියලා කම්පාවෙන්ට නාසයි ලෝකේ දේවල් ටික මොන මොන හරි වෙන විදිහකට වේවි එහෙම කරන්න කියලා මගේ හිතක් නැහැ නමුත් අර මට තේරුණා ඔය ඇත්තෝගේ කමඨහන් වார்த்தාවල් සකස් නොකරන බව වගේ එකක් මට තේරෙන්න ගත්තා. ඒකේ හින්දායි මම කියෙව්වේ දැන් ඔහුගේ ටිකේම කියලා මේ වුණාට පස්සේ මට කියන්න හිතුණා නෑ මේකට විශේෂයෙන් මේක කියන්න ඕන කියලා. මොකද එහෙම වුණාම මගේ පැත්තෙන් මට ඇත්තටම එනවා පොඩි නිකන් එපා වීමක් වගේ එකක්. දුක කියන එක අහන්නේ නෑ ඒක වැඩක් නෑ වගේනේ. ඒකේ හින්දා මම ඒක කිව්වේ. හොඳයි ඉතින් අවුරුද්දට කලින් අලිඩුම් මම පත්තු කරා ඔක්කොටම කලින් නේද? මේ වார்த்தාව ගැන කිව්වොත් එහෙම මේක තුල සමස්තයක් හැටියට හොඳයි කාරණා ටික තමන්ටම තේරෙන්න ගන්නවා ශරීරය සැහැල්ලු වෙනවා නම් ඒ සැහැල්ලු වෙන්නේ ඒක තුල තියෙන වේදනාත්මක දර්ථ ස්වභාවයන් ටික එක සාදරයෙන් ඉන්න ඉගෙන ගත්තාම කියලා. ඒක ඇත්තටම හොඳ දෙයක්. ඕවා අපි ඉගෙන ගන්න ඕන දේවල්. එතකොට අම්ම කියලා තියෙනවා දැන් නැහැ කවුද කියලා. කියලා තියෙනවා මරණ මරණ මරණ මොහොතේදී පවා මම මේකට මුහුණ දෙනවා මෙහෙම එහෙම හිතනකොට හරියයි කියලා. ඕක හිතා එහෙම මරණ මොහොතේදී මේකට මුහුණ දෙන්න වෙනවා කියලා හිතන්නේ නැතුව ඔයත්ෝ මේ වේදනාව කියන එක සාදරයෙන් බාර ගන්න හිතුවා කියන්නේ දැන් අපි හිතාගෙන ඉන්නවනේ මැරෙනකොට අනිවාර්යෙන් වේදනාවක් දැනෙනවමයි කියලා. එහෙම වෙනවාම කියලා නියමයක් නැහැ පුතනකොට. මේ ලෝකෙ නිත්‍යක් නැහැ. සමහර කෙනෙක් සන්තෝෂයෙන් hina වෙයි මැරෙන්නත් පුළුවන්. ඔය මැජික් පෙන්වන මිනිස්සු hina වෙයි මැරෙන්නේ. ඒකින්ද අපි හිතන්න නාකයි ඒ විදිහට මැරෙවි කියලා. මොකද මැරෙනව කවදාරි දවසක. කොහොම නමුත් අපි හදාගෙන තිබ්බා නම් අපි ගාව තියෙන දේවල් එක්ක සාමයෙන් ඉන්න මානසික මට්ටමක් තථාගතයන් වහන්සේ වගේ හරියට පහන් සිර නිවිලා ගියා වගේ වැටියක් නැහැ දුමත් නැහැ තෙලුත් නැහැ මොකක්වත් අන්න ඒ තරමට අපිට හිත හදාගන්න පුළුවන්. ඒකේ රහස තමයි වේදනාවක් තියෙන වෙලාවට අපි ඒ වේදනාවට අහු වෙලා අපිව වේදනාවෙන් යටපත් කරගන්නවා නම් ආයතන පහනක්පත් වෙනවා. වේදනාවපත් වෙනවනේ එතන. නමුත් වේදනාවම කමටහනක් කරගෙන ඒ වේදනාව නිරුද්ධ කරගන්න ඉගෙන ගන්නවා නම් ආයතන තෙලුත් නැහැ පහනක් නැහැ වැටියක් නැහැ මොකක්වත්. අන්න එහෙම එකකුයි මේ ඉගෙන ගන්න මත්ත. ඒක හින්දා ඒ කරගෙන යන පුහුණුව පිළිබඳව සද්ධාව ආදා ගන්න, විශ්වාසය ඇති කරගන්න. ඒක එතකොට Tamanට Taman ස්වාධීන වීමකුයි මේ කියලා දෙන්නේ. අපේ ජීවිතේ අපිට ආපහු අරන් දෙන්නේ බුද්ධ ශාසනය තුලයි. ඒක තුලින් නෙවෙයි. ඉතින් ආන්ගේදී නැවත නැවත ඇති කරගන්න බලන්න වார்த்தාව හොඳයි. තවදුරටත් කරගෙන යන්න. අර පොතපත දේවල් ටික අරගෙන යන එක පුළුවන් තරම් අඩු කරන්න බලන්න. පොතපත පස්සේ කියවන්න. නමුත් භාවනාවට මේක ගන්න යන්න එපා. භාවනාවේදී හිත හොඳට තැම්පත් වෙලා තියෙන වෙලාවකට ආපහු සිතවිල්ලක් දාගෙන ඒ ප්‍රශ්නේ විසඳගෙන ආපහු ආපහු හිත තැම්පත් කරගන්න එහෙම හිතන්න එපා. විපස්සනාව කියන එක අපි හිතනවා නම් මෙනෙහි කරන එකම කියලා නෑ ඊටත් එහා තව පැති ගොඩක් තියෙන්න පුළුවන්. තව ගොඩක් දේවල් එළියට මතු වෙන්න පුළුවන්. ඒක හින්දා ඒ ඒක තැම්පත් වෙනකන් අපි ඉන්න ඉවසලා ඉන්න හිත හදාගන්න. ඒක බොහොම හොඳ දෙයක් හැටියට මම සැලකුවා. ඒ වගේම මේ විදිහට අර වාර්තා ටික නිමල් මහත්තයාට එවලා එහෙම කතා කරන එකත් බොහොම හොඳයි. එතකොට එක පැත්තකින් ටිකක් සැරට කියන්න තියෙන දේවල් තියෙනවා මට කියන්න. <laughs> කුට්ටිනේ නම් සැරකරේ නෑ අද. කොහොම නමුත් කමන්නේ එහෙම නොකරත් බෑ සමහරක් වෙලාවට. ඒකයි පහුගිය ටිකේ අර වගේ මෙසේජ් එකක් දැම්ම මේ මට කෝල් වගේ කුත්තාව හම්තුනේ සැරයි ඒ කරපු වැඩේ නැන්නේද කියලා. ඒ වුණාට ඉඳලා හිටලා එහෙම එකක් තියෙන්නත් ඕනේ. නැත්නම් අපි අවදි වෙන්නේ නැහැ. මොකද මට මතකයි සමහර තැන් තියෙනවා බුදුරජාණන් වහන්සේ පවා ආමුදුරු එළවනවා. මොනවද ගන්න මිහිස් මහනුවට යන්න කියන්නේ කියලා. භාවනාවට කමටහන් හොයාගෙන ඒ වුණාට ඒ කිව්වට පස්සේ තමයි ඇස්සෙන්න පටන් ගන්න අපි අපි මේක විහිළුවකට අරන් තියනව නේද කියලා. ඒක හින්දා මම හිතනවා මේ දේවල් ඒ පැත්තට ගනීවි කියලා. එහෙම කරලා මේ ලබාපු මොන ජීවිතය තුළ මේ ගමන ගිහිල්ලා ඉවරයක් කරගන්න හැකි වෙන විදිහේ අවස්ථාවක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සමුනා කියන්නේ වාර්තා තියනවද? තව කාට හරි මොකුත් ගැටලුවක් හෝ පැහැදිලි කර ගැනීමක් කරන්න අවශ්‍යද? මල්කාන්ති ඕන් එකේ ඉන්නවා බලමු එක්කෙනෙක් ඉන්නවා මල්කාන්තිට මොකුත් ප්‍රශ්නයක් තියෙනවද නෑ ස්වාමීන් වහන්සේ විසින් දුන්න ඒ උපදෙස් භාවනාවේදී දිගට පුහුණු කරගන්න අදිෂ්ඨාන කරගෙන ඉන්නවා වහන්සේලාට කොහොමද හොඳයි සතුටුයි වැඩසටහනගෙන මේක හිතා ඔයත් බලන්න අපිට ගොඩක් සම්බන්ධ දේවල් වලින් තමයි අපිට ගොඩක් ප්‍රශ්න හදලා දෙන්නේ ඒක හින්දා මම හරි කැමති ඒ ඩිස්ටන්ස් එක තියාගන්න පරතරේ තියාගන්න විශේෂයෙන්. ඒක හන්දා අපි මේ හැම එකක්ම උපාදාන කරගන්න පුළුවන් අර අම්ම කෙනෙක් කිව්වා වගේ. ඒක හන්දා එහෙම නොවන තැනක අපි ඉන්න බලමු. ඒක අපි කාටත් හොඳයි. ඒක හන්දා ඉතින් මම විශ්වාස කරනවා මේ කියන කාරණා ටික ඔයයන්ට අපක්ෂපාතීව නිරීක්ෂණය කරන්න, තේරුම් ගන්න පාර පෙන්නාවි කියලා. ඒක එසේම වේවා කියලා බලාපොරොත්තු වෙනවා වගේම ඒ දේ ඇති කරගන්න ඉඩ හසර සලසලා දුන්න සෑම සියලු දෙනාටම මේ පින් සතුරු සිතින් අනුමෝදනා කරන අනුමෝදනා වෙන්න ඕනේ නැත්නම් කායික මානසික දුක් තුන්නස් දුර වෙන්න ඕන වහාම නිවිසනසීමක් සාක්ෂාත් කරගන්න ඕන සියලු දෙනාටම පිරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සීලවන්තයන් ගුණවන්තයන් පුණ්‍යකෙත්තන් අමිතරන් දුර්ලභේන මයාලත්තම් සම්මාම සීලවන්තයන් ගුණවන්තයන් පුණ්‍යකෙත්තන් අමිතරන් දුර්ලභේන මයාලත්තම් බුද්ධ පුත්තන් නමා මහං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං බුද්ධ පුත්තන් නමා නමා මහං සාදු සාදු එරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ එරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ